මාතා පිතු උපස්ථානං මෞපිය උපස්ථානය මේ ලෝකයේ අනුග පිරිසක් සතරක් පවත්නා බව ධර්මයේ උපකාශය එහිනම් බුදුවරයේ බුදු සංඝෝය නෑනියෝය ක්‍යානෝය යන්නේ බුදුවරයන්ගේ පහළ වීම දුර්ලභය බුදුරයන් පහළ වූ කලම රහතන් වහන්සේ පහළ වෙති. එහෙත් දෙමාපියෝ සේනොලති ඔහු අනාහි පහසුවෙන් ලබාගත හැකි සොයා ගැනීම තමාරු නොවේ සතර වසනාතු සමාත ප්‍රයෝජන වන පරිදි මහත්ඵල සෝසේ ප්‍රදවාගත හැකි ඉතිං සුඳුරු වෙත් අදාවදා කලාපවා හොඳ නරක ඉගැන්වීම් හේන් ආදි ගුරුවරයෝ දෙවති. තමන්ගේ ජීවිතයටත් වඩා උතුම් කොට සලසා, තමන් නොකළ හැකි විහිසු දරා දූ දරුවන් සමූහයෙන් ඔබ හැමදෙම දෙමව්පියනට ගිවිහින් කොට නායකයෝ වන්නාහ. සමූහවල සැලසීමෙන්ද නායක වීමට නොහැකි වේ. ගෝමුතුර ආසවරේස්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ මෞතමෝ සියගේ මුතුරායි වදාළහ. දයාබර මෞපියන්ගේ දරු ප්‍රේමය දරුවනට නොතේරේ. මෞතගේ ප්‍රේමය තේරෙන්නේ තවත් මවකටමය. සියකුගේ ප්‍රේමය තේරෙන්නේ තවත් සියකුටමය. මව්පියන්ගේ අගේ වැටෙන්නේ උතුමන් නැතිකය. උතුමන්ගේ දරු ප්‍රේමයේ සබඳුදයි තේරෙන්නේ නම් තේරෙන්නේ තමනුත් මව්පිය තත්වයට පැමිණි විටය. මේ අජාසත් කුමරාගේ කතායෙන් හොඳට පැහැදිලි වේ. අජාසත් රජතුමාගේ දස්තුරුන්ගේ මෙහෙයීමෙන් තම පියාණන් නැරවීය. මේ රජතුමා මලගිනිහිම අජාසත් රජුට පුතෙක් ලැබුණේ. තනියද දෙකම එකවර ගෙනෙන ලදී. සාධිදීපයා පළමු කොට සුභ ආරංචිය අජාසත් රජුට සැලසුලේ. පළමු පුතා ලැබුණු බව ඇසූ රජතුමාහට කුක්මීන ප්‍රේමයක් හටගත්තේ වියත හොත්. එය තම මස් ගිනි විදගොත් ඇත නිදුලුවල හැපී සිටියේය. දයාබරපී කෙනෙකුට ඇති වෙන ප්‍රේමයේ සබඳුදයි සත්‍යස්ස වශයෙන් දෙනි මෑණියන් වෙත වහා ගොත් මෑණියනි මපියතුමා මා සුදා කළ ප්‍රේම කලේදයසි කුමක් කියන්නේද පුතණුවනි ඔබ කුසුත් කුසුංගගත් කල ඔබගේ පීරයි තුමාගේ දකුණත පලා මේ බොන්නට මට දොළ දුකක් හටගත මම එම සීනේ මම සෙත් වීමේ සුදු නැලීමේ බලකොට ඇසූ කලමම මේ තියෙන්නේ. ඔබ පියතුමා වහාම මගේ දොළ දුක සංසිඳ වී. මේ බවදත් නිමිති දන්නේ තම පියා මරණිත උපන් පුතෙක්සී පවසා. උපදින්නටත් පෙර සතුරායන අරුතුන් ඔබට අජාත සත්‍යී නම් කළහ. සුකමෝනාසරද උපන් පසුද ඔබ මරණයට මම සිටියෙමි. සිංහරේ සේම කරන්නේ රයිතුමායේ වැලැස්වී උතුමනි ඔබ කුඩා කල ඔබගේ ඇඟිල්ලේ ගෙඩියක් හටගෙන හඳමින් සිටියේ ඔබ නලවාගෙනීමට කාහටවත් බැරිය ඔබගේ පිය රජතුමා නදුවස්නේ හිඳ ඔබ උකුලේ සබා නලවමින් ගෙඩිය මෙහිලා උරමින් සිටියේ ගෙඩිය මුවතුල පිටිවී ගියේය එහෙත් එහි සාරය ඒ පුතා ඔබ කෙරෙහි ප්‍රේමයෙන් ඒ ඔබගේ දයාබර පියතුමා ගිල්ලේ අජාසත් රායතුමා උණුසුම් සඳුන්හිලි වහා පියරයතුමා නිදහස් කරන්නේ නියම කෙලේ පියරතුමා එදීම මල බවැස්සු අජාසත් පුතාට සෞරහංගීමක් ඇති වී ගයි ඔබට තේරුම් ගත හැකිය ඔබේ සාස බුදුන් වන දෙව රක්ෂිතේ වෙතත් වරක්වත් පෙරසිරිත් කර්ගු ළමයින් ලවා දෙමව්පියන් හට ගන්දවීම නැනවී ළමයින් කොපමණ උසස් තත්ත්වයක සිටියත් දෙමව්පියන්ගෙන් නිවෙන යම් කිසිම නිහියක් කිරීම නැනවි. දෙමව්පියන්ගේ නමද සරලක් තිබුණවන පරිදි අනේ අප දරුවෝ අපට මහා ශක්තියයි කියනට හැකිවන පරිදි අතිජාත හෝ අනුජාත දූ දරුවන් වීමට උත්සාහ දරන්න. ඔබගේ සුනීරු සාම කුමලා විසත වූ හිතලයෙන් විදුරු ලැබුවද සීනතේ වැටෙකුගේ මව්පියන් දෙසට හිතලාම ගද හොත් කවස් කරන්නේ ඔබගේ පරපුරට ආයත් අක්බෝ රජතුමා නිතිපතාලන්දී උන්තිදීන් වශයෙන් මෑණියන් වහන්සේට ගරු කළ බව සිතන්න. මව්පියනට ඔබගෙන් ගෞරවයක්ම ලැබෙන සේවා කන්න. කිසි කලක නින්දාවකට ඉදුණක් බන්න. ඔබගේ නාමයෙන් දෙමව්පියන්ගේ නාමයේද දෙමව්පියන්ගේ නාමයෙන් ඔබගේ නාමයේද බබළුවන්න. අනේ අප දරුවන් නිසා අපි සතුටු වන්නේ දෙමව්පියනට කියනට හැකියන පරිදි කීම ඔබ යුතුය කැමැතියි. අනේ මාංශා මාදුමා පියනට කිසි කලක කිසි කරදරයක් නොවේවායි නිතිපතන්න. ගුණනන දෙලෙන් යුතු දරුවෙකු වන්නට මේ ගන්න. සිනැති දරුවෝ දුමාපියනට ආශිර්වාදයක් වෙත්වා. සාන්තියක් වෙත්වා, සාපයක් නොවෙත්වා.